තෙරුවන් සරණයි භූමිජ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ත ත්‍රිපිටක මාලාවේ 12 වෙනි ග්‍රන්ථයේ 321 වෙනි පිටුව භූමිජ සූත්‍රය ශුන්්‍යත වග්ගයේන මේ සූත්‍රයේ ඊටම වටිනා ධර්ම කාරණා කාරණාවක් ඔබට ඉස්මතු වෙනවා. මේ භූමිජ භික්ෂුන් වහන්සේ මේ භූමිජ භික්ෂුන් වහන්සේ මේ සූත්‍රය තුල පෙන්වන විදිහට බැලුවොත් ඒවා මේ සුතං ඒතං සමයම් භගවා රාජගය විහෙරති වේලුවන කලා කලන්දක නිවාපෝ අතකෝ ආයස්මා භූමිජෝ පුබ්බ නිවාසයත්වා එතකොට සිංහල පරිවර්තනයේ මූලික කතා වස්තුව බැලුවොත් එක් සමයකී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපනම් වේළුවනාරාමයේ වැඩවසන් සේක. එකල්ලි ආයුෂ්මත් භූමිජ තෙරණෝ පෙරවරු කාලයේහි හැඳපැළඳ පාසිවුරුගෙන ජයසේන රාජකුමාර කුමරුගේ නිවෙස්න යම් තැනක්ද එතැන්හි එතැන්හි එළඹිය. එසඳ ජයසේන රාජකුමාර ආයුෂ්මත් භූම්ජ තෙරණුවන් කරා එළඹ ආයුෂ්මත් භූම්ජ තෙරණුවන් සමග සතුටු වේ. එකත් පසවුන් ජයසේන රජකුමරු ආයුෂ්මත් භූම්ජ තෙරණුවන්ට තෙලකිය. හෙවත් භූමිජයනි මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති ඇතම් මහන බමුණු කෙනෙක් ඇත්තාහ. මෙන්න මේ විදිහේ මහාන බමුණෝ ඉන්නවා කියන මේ විදිහේ දෘෂ්ටි තියෙන. ඉතින් ආසා කොට බඹසර නමුදු පලාතිගමයට අභව්‍යෝය අනාස කොට බඹසර සෙරෙත් නමුදු පලාතිකමයට අභාවයය. ආසා කොටත් ආසා නොකොටත් බඹසර යෙදෙයි නමුදු පලාදිගමේ අභාවය නොම ආසා කොටත් අනාස නොකොටත් බඹසරෙන් නමුදු අධිගම නොලැබෙයි අභාවය මෙහිලා තවත් භූමජ බවත් භූමිජ තෙරුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කුමන වාද ඇතිසේක්ද? කුමක් ප්‍රකාශ කරනසේක්ද? නම් භූමිජ තෙරුන් වහන්සේගෙන් මේ ජයසේන රජකුමරු අහන වෙන මේ ප්‍රශ්නේ. ආසා කොටත් ආසා නොකොටත් ඒ කියන්නේ බඹසර වාසය කරන කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේක තේරෙන විදිහට කියනවා නම් බොහොම සරලව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ බඹසර වාසය කරත් කැමැත්තෙන් වත් අකමැත්තෙන් වත් බඹසර වාසය කරත් පලාදිගමයන් අභාව්‍ය ඵලයටපත් වෙන්නේ නැහැ කියන එක. එතකොට අපි දන්නවා ඒ බුදු සමය තුළ ඒ ජටිල නිගණ්ඨය බ්‍රහ්මණය සදා අමරණීයත්වයක් හෙව්වා. පරම සෝයක් හෙව්වා. පරම සුඛයක් හෙව්වා. අග උත ගෝ උත කුක්කුර උත මේ විදිහට උත සමාදාන උනේ සියලු පව් ගෙව්වොත් සියලු පව් ගෙවලා පුළුවන් කියලා පරම සෝයටපත් වෙන. මෙන්න මේ විදිහේ දෘෂ්ටිවල හිටියා මේ බ්‍රාහ්මණය. මේ ජටිලයෝ නිගණ්ඨයෝ මේ විදිහට තපස් රැක්කා. ඒ සියලු පව් ගෙවලා අපි දන්නවා ගංගානම් ගඟේ දිය නා ස්නානය කරන්නේ පව් සෝදන්න. අදටත් ඒ චාරිත්‍ර විදියට ඒවා කෙරෙනවා. මේ තපස්වරු කරපු දේවල්. ගඟක නාල පව හොදන්න බැරි බව මිට ඔබටත් මේ ධර්මයේ තුල අසන්න ලැබෙන විවිධ අවස්ථාවල. ඒ අදහස ඉස්මතු වෙනවා. ඇත්තටම එතකොට අපිට තේරෙනවා මේ බුදු සමය තුළ තිබුණු දෘෂ්ටි වල ස්වභාවය. ඊළඟ හිතුවේ මේ ජීවිතය තුළදීම මේ මරණින් මේ ජීවිතේ යාලා බලාපොරොත්තු වුණේ මේ ජීවිතේ තියාගෙනම ඒ අමරණීයත්වයකටපත් වෙන. ඒ කියන්නේ මේ ජීවිතයක් නැති බව දැක්කේ නැහැ ආත්මයක් නැති බව දැක්කේ නැහැ මේ ආත්මයේම ඉඳගෙන ඒ ආත්මය තුලම අමරණීයත්වයක් තමයි බැලුවේ පැතුවේ එහෙම එවැනි අදහසකින් තමයි ඒ සියලු කටයුතු කෙරෙන්නේ ආත්මයක් නැති බව කිසි කෙනෙක්ට එහෙම අවබෝධයක් තිබුණේ නැහැ බුදුන් වහන්සේ තමයි ලෝකෙට ඒ හෙලි කරන්නේ මෙතන සත්පුජ්‍යල ආත්ම ස්වභාවයක් නැති බව ඒක දෘෂ්ටියක් බව. නමුත් එත ඒතා කිසිම ඒ ජටිල නිගණ්ඨය බ්‍රාහ්මණය ඒ ඒ බුදු සමය තුල තපස්වරට එහෙම අදහසක් තිබුණේ නැහැ. ආත්ම දෘෂ්ටියේ ඉඳගෙන තමයි හැමදේම කළේ. ඉතින් මෙතන මේ භූමිජ සූත්‍රය තුළ භූමිත භික්ෂුන් වහන්සේට මේ රාජකුමාරයා යොමු කරන මේ ප්‍රශ්නේ තමයි කැමැත්තෙන් අකමැත්තෙන් වුවත් කැමැත්තෙන් වුවත් මේ බඹසර වාසය කරන ඒ කියන්නේ කම්සපාත ඇරලා මේ විදියට ඒ ඒ බඹසර වාසය කරනට අධිගම ලැබෙන්නේ ඵල සමාපත්තියකටපත් වෙන්නේ නැහැ කියන්නේ. ඵල සමාපත්තියකටපත් වෙනවා කියන්නේ ඵලයටපත් වෙනවා කියන්නේ මේ ලෝතුරු සෝයටපත් වෙනවා කියන එකම තමයි. එතනදී ඒ පහසු නෑ කියන එක තමයි පෙන්වන්නේ. අනේ එතනදී තමයි භූමිජ තෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා. එතකොට බුදුන් වහන්සේ ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ සඳහා කුමන මතයක් දරයිද කියලා මේ රාජකුමාරයා භූමිජ භික්ෂුන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. එතනදී භූමිජ භික්ෂුන් වහන්සේ ඊට පිළිතුරු දෙනවා. මෙන්න මේ විදිහටයි එතකොට උන්වහන්සේ පිළිතුරු දෙන්නේ. මා විසින් තෙල කරුණ බුදුන් හමුවේ නොහසන ලදී. හමුවේ නොපිලිගන්නා ලද. එපාය පිළිගත්තේ නැහැ, පිළිගන්නේ නැහැ ඒ කියපු කාරණාව. එතකොට බූංජ භික්ෂුන් වහන්සේ. බුදු මෙසේ වදාරති. අනු බුදුන් වහන්සේ නම් මෙන්න මෙහෙමයි වදාරන්නේ කියලා කියනවා. තෙල කරුණ ආසා කොටත් නුවණිනුත් බඹසර වසත් නම් ඵල පලාදිගමේට අභව්‍ය අනාස කොටත් නුවණියොත් බඹසර පලාදිගමේට අභව්‍ය. ඒ කියන්නේ ආශ්‍රව කළත් නොකළත් පලාදිගමේට අභව්‍යයි. නුනුවණින් විමසයිනම්. එතනදී කිය වචනයක් භාවිතා කරන අනාස කොටත් නුනුවණින් බඹසර කෙරෙත් නම් පලාදිගමයා භව්‍යය කියලා. මේ නුනුවණින් කියන වචනේ තමයි මේ පරිවර්තනය තමයි අපි කියුවේ. අපි ඒක සූත්‍රයෙන් බැලුවොත් නකෝ මේතං රාජකුමාර භගවතෝ සම්මුඛාසුතං සම්මුඛා පටිග්ගහිතා තානංච කෝ ඒතං විජ්ජති යම් භගවා එවං ව්‍යාකරේ දැන් උතරදී ඔන්න භූමි තෙරුණාසේ පවසනවා සූත්‍රය තුල බැලුවම ආසංචපි කිරිත්වා කරිත්වා අයෝනිසෝ බ්‍රහ්මචාරයන් චරಂತಿ අහබ්බා අබබ්බා පලස්ස අධිගමාය ද මේ බුද්ධ තෙරුණාසේ ආසාකටත් ආසන්නකටත් අයෝනිසෝ මනසිකාරයෙන් නම් භ්‍රමචර්යාව කරන්නේ ඵල සමාධියට පත්වන්නේ නැති බව දේශනා කරනවා. ඒ වගේම ඊගා කොටසේ කියනවා යෝනිසෝ භ්‍රමචර්යං චරಂತಿ භගවා යෝනිසෝ භ්‍රමචර්යං චරಂತಿ පලස්ස අධිකමාය. එතකොට යෝනිසෝ භ්‍රමචර්යං කියන්නේ මේ යෝනිසෝ මනසිකාරයෙන් භ්‍රමචර්යාව කරනවා නම් පලාදිගමයට පත් වෙනවා කියලා කියනවා. මේක බොහොම සරලව තමයි අපි ඉදිරිපත් කළේ. එතකොට මේ අයෝනිසෝ මනසිකාරයෙන් පල පල සමාධියකට පත්වන්නේ නැති බවත් යෝනිසෝ මනසිකාරයෙන් පලාදිගමයට පත්වන බවත් තමයි එතකොට මේ භූමිජ තෙරුන් වහන්සේ පවසන්නේ. මෙන්න මෙතන ඊටාම ඊටම වැදගත් කාරණාවක් මේ දවස තුල කියවෙනවා. මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කොහොමද? මොකද අයෝනිසෝ මනසිකාරය කියන්නේ? මෙන්න මෙතන මේ කාරණාව තමයි ඉස්මතු වෙන්නේ. දැන් ඔබ දන්නවා පස්වක තවසෝ භාවනා කළා. රූප ධානවල හිටියා. අලර කාලාම උද්දක රාමපුත්‍ර අරූප ධානවල හිටියා. මේ තපස්වරු. ඒත් බුදු සමයමයි. ඔබ දන්නා බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ගාශීෂේ බෝධි මූලයෙන් මුලින්ම වැඩියේ මේ ධර්මයේ දේශනා කරන්න සුසු ගුරුවරු වෙනකොට අලකාර මුද්දක රාමපුත්‍ර ඒ වෙනකොට ජීවිතුන් අතර නෑ. පස්වක තවස තමයි නිසා සාගෙන වැඩියේ. මෙන්න මෙතනදී පස්වක තවුසු භාවනා කළා මේ කියපු තපස්සරු කරන භාවනා ඒ බුදු සමය තුළ ඔවුන්ට අවබෝධයක් තියෙනවා ඒ කියන්නේ. ඒ තපස්සරු භාවනා කළාට අයි බුදුන් වහන්සේ පස්වක තවුස භාවනා කරනවා. අයි බුදුන් වහන්සේ ඇවිල්ලා පෙරණයසෝ විරුදාමත් දේශනා කරන්න. බුදුන් වහන්සේත් භාවනා කළා. මේ දෙහරවල රූප ධානවල අරූප ධානවල කටයුතු කළා. නමුත් එතන දුකින් මිදීමක් සිද්ධ වෙන්නේ නැති බව බුදුන් වහන්සේ වටහා ගත්තා. ඒ කියන්නේ මේ භාවනාව තුළ ඒ නිගණ්ඨ භාවනා කියලා අපි කියන්නේ ලෝකේ ඇත්ත කරගෙනයි තියෙන්නේ. ලෝකේ ඇත්ත කරගෙනයි මේ භාවනා කරන්නේ. මේ තමනුත් ඉන්නවා. මේ මම සත්වේ පුජ්‍යලයක් එතන භාවනා කරන කෙනෙක් ඉන්නවා. අනේ කෙනා තමයි මේ අමරණීයත්වයට පත් වෙන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ සදාතනික සෝයකට උත්සාහ කරනවා. හැබැයි ඒක වෙන්නේ නැහැ. ඒකට හේතුව ඊතර කෙනෙක් ඉන්න එකයි. ආත්මයක් තියෙනවා. ආත්මේ තියෙනකන් දුකෙන් මිදීමක් නැති බව බුදුන් වහන්සේට වැටුණා. ඒ සිද්ධාර්ථ කුමාරයා විදිහට තපස්වරු විදිහට භාවනා කරන යුගයේ වැටුණා. ඒ නිසා තමයි ගුරුවරු අත්හැරියේ. මෙතන ආත්ම සංඥාව තියෙනවා. මූලික කෘත්‍යයන් වලට පරයන්කේ නැකිනකොට මේ දුක තියෙනවා. නැති වෙන්නේ. අර අර අර හේතු සකස් කරගෙන ඉන්න සමාධියේ විතරක් ඒ ඉන්න මොහොතේ විතරයි ඒකත් යට තදංග ප්‍රහාණයක්. ඒක අව්‍යාජ්‍යයි. કૃතිමෝ සකස් කරගත්ත එකක්. පවතින්නේ නැහැ. සංකතයි. මෙන්න මේ නිසා තමයි බුදුන් වහන්සේ මේ සිත නේද මේ දුක ඇති කරන සිත නේද මේ පෙන්වන්නේ කියන වැටීම තුළ. මේ සිත හැදෙන හැටි තමයි ගවේෂණය කරන්නේ. සත්‍ය ගවේෂණය කරන්න. මේ සිත සිත හට ගන්න ආකාරය. ඒ තමයි පටිච්ච සමුපාදය මෙනෙහි කරන්නේ. මේ පටිච්ච සමුපාදයේ අවදන්නවා සියලු බුදුවරු පටිච්ච සමුපාදයේ අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කළා තමයි බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ පටිච්ච සමුපාදය මෙනෙහි කිරීමයි එතකොට සත්‍ය අවබෝධ කිරීමට හේතු වෙන්නේ. ඒක හැමෝම දන්නවා. මේ පටිසම්පාදය කියන්නේ අවබෝධ කරගන්නකොට මේ සිත කියලා දෙයක් නැති බව අවබෝධ වෙන්නේ. අත්තම කිව්වොත් මේ සියල්ලෙම මිදීම සිද්ධ වෙන්නේ මේ ආත්ම දෘෂ්ටියේ ගිලිහුණු තැනයි. ඒතර මෙතන අනාත්ම ධර්මයක් තමයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ. ඒක අපිට හොඳට දකින්න ලැබෙනවා පස්වක තවසන්ට ඇවිල්ලා පෙර නොයසු විරු දහමත් දේශනා කරනවා. ඒ අතර හම්බ වෙන උපකටත් එවැනි දෙයක්මයි දේශනා කරන්නේ. ස්වාමීනි ඔබ මිනිස්සේද දෙවියෙක්ද බ්‍රහ්මයේද ගන්ධබ්බේද? නෑ මම මිනිස්සෙක් නෙමෙයි. අන්න එතන කියනවා මිනිස්සෙක් නෙමෙයි, සත්වේ පුජ්‍යලයක් නෙමෙයි. දෙවියෙක් නෙමෙයි, බ්‍රහ්මෙක් නෙමෙයි, ගන්ධබ්බේක් නෙමෙයි. අනේ එතන එසේනම් ස්වාමීනි ඔබ කවරෙද්ද? අන්න අහනවා. අන්න එතනදි කියනවා මම බුද්ධ වෙමි. ඒතර බුද්ධ කියන්නේ සත්වේ පුජ්‍යලයක් නෙමෙයි කියලා එතනදි කියවෙනවා. ඒ ඒ දෙබස තියෙන්නේ ඒ කාරණාව තියෙන්නේ මෙන්න මෙය ඉස්මතු කිරීම සඳහාමයි. කුමක්ද මේ හේතුඵල ධහම කියන එක? අපි දන්නවා අස්සජි මහරහතන් වහන්සේ "ඒ ධම්මා හේතුබ්බගව තේසං හේතුන් තථාගතෝ" මේ මහරහතන් වහන්සේ නමක් කියන්නේ. ඒ තථාගතයන් වහන්සේ හේතුඵල ධහමක් දේශනා කරා මේ හේතුඵල ධහම කියන්නේ මේ මේ ඵලය මේ බීජය මේ ඒ වගේ මේ Tamanට ඕන විදිහට හේතුඵල ධහම ගලපන්න බෑ. හේතුඵල ධහම කියලා බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ මෙතන ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම කියන මේ ආයතන වලින් එන ඒ ශබ්දයේ තුල ආත්මයක් නැති බව. වර්ණයේ තුල ආත්මයක් නැති බව. ඒ දැනීම වල ආත්මයක් නැති බව. මෙන්න මෙතනයි තියෙන්නේ ගන්ධයේ තුලත් ආත්මයක් නැහැ රස තුලත් ආත්මයක් නැහැ උණුසුම සීතල තද ගතියේ ආත්මයක් නැහැ. මේ එතකොට මේ අපි හදාගත්ත ආත්ම දෘෂ්ටිය තමයි එතකොට මේ හේතුව ඵලය හේතුව නම් ශබ්ද වර්ණ ඵලය නම් ආත්මයයි මේ ආත්මීය දැනීම අපිට ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ ශබ්ද වර්ණ උණුසුම සීතල තද ගතිය එකතු වෙලා. ඒතර මේ සෙන්සර්ස් වල එහෙම නැත්නම් මේ ద్వාරවල මේ දොරටු හයෙන් එන්නේ මෙන්න මේවා. මේ එකතු වෙලා තමයි අපි ආත්මයක් හදාගෙන තියෙන්නේ. පුංචි දරුවා මේ ලෝකේ උපදිනකොට පුංචි දරුවාට ඉරිසියාවක්, වෛරයක්, ක්‍රෝධයක්, සබ්බේ සංඛාරා පනවන්න බෑ. ඒක ප්‍රභාසරං චිත්තං සංකිත්තේ උපක්ඛිලේසේ උපක්ඛිලීටා කියලා කියනවා. මේ ධර්මයේ හොඳට ගැළපීලා තියෙනවා අපිට හැමතැනම දකින්න ලැබෙනවා ඇසේ උපතයි මහණෙනි උපත කියලා කියනකොට. බුදුනාසේ ජාත්‍යම සූත්‍රයේ උපත පනවන්නේ නැහැ අපිට ඕන ඕන තැන් වලට. ජාතිය හටගත්ත තැන අපිට ඕන ඕන තැන් වලට පනවන්නේ නැහැ. බුදුන් වහන්සේ හැම තැනම මනාකොට අගමුල මැද දේශනා කරනවා. හැම තැනම ඔබට හමු වෙනවා. ඇසේ උපතයි මහණෙනි උපත. ඇසේ අනිත්‍ය දකීමයි. ඇස නිට්ටයද අනිත්‍යද කියලා යහන්නේ. ඒ කියන්නේ ආයතන නිරෝධයක් තමයි නිවන කියන්නේ. එතකොට අපිට තේරෙනවා මෙන්න මේ ආයතනවල එන ශබ්ද වර්ණ වලින් තමයි අපි මේ ආත්මයක් අපිට හදාගෙන අපිට මේ ආත්මීය දැනීම ඇති වෙලා මේ අපි මේ තුල හිර වෙලා ඉන්නේ චිත්තාරෝපණය තුල. ඒක අපි පෙන්වන චුම්බක ආරෝපණය වගේ විද්‍යුත් ආරෝපණය වගේ චිත්ත ආරෝපණය සකස් වෙන ආකාරය. ඒ තුල අපි පෙන්වන මේ ආත්මීය දැනීම මේ මොහොතේ ඔබට ආත්මයක් තියෙන බවයි දැනෙන්නේ. ඒ තමයි අපේ රැවටීම. විඥාන මායාව. මේ අනාත්ම ධර්මයේ ලෝකෙට හෙළි කරන්නේ. බුදුන් වහන්සේ චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ ඇස කියන්නේ පේන බවට පේන එහෙම දෙයක් අපිට බාහිරින්වත් කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. ශබ්ද වර්ණ එකතු වුණු එකක්නේ. සංකාරයක් සංකාරයක් තමයි විඥානය. කියන්නේ සංකාරය අපිට සබ්බේ සංකාරා කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ සබ්බේ සංකාරා අනිච්චා කියවන්නේ නිසයි. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි කියවන්නේ ඔය නිසයි. ශබ්ද වර්ණ සියල්ල එකතු වෙලා හදාගත්ත දෙයක්. එතකොට අස අනිත්‍ය නම් මහණෙනි දුකසව දුක්ඛම් බන්තේ මහණෙනි අස අනිත්‍ය නම් දුක නම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද? ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඉද බික්කවේ බික්කෝ. මේ ශාසනයේ භික්ෂුවක් වෙන්නේ මෙන්න මේ අනාත්ම ධර්මය හඳුනාගත්තොත්. අස නිට්ඨද අනිත්‍යද අනිත්‍යයි එසේ නම් මේ දුක දුක්ඛම් බන්තේ මහණෙනි එහෙනම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද නොයේ තම්බන්තේ. ඔන්න අනාත්ම ධර්මයේ බුදුන් වහන්සේ සංඝයාගෙන් මේ ප්‍රශ්නෙන් තමයි සැබෑම භික්ෂුවක් වෙන්නේ. ඒක භික්ෂු සූත්‍රයේ ඔබට දකින්න ලැබෙනවා. සමුදයංච අත්තගමංච ආස්වාදයන්ත ආදීනවන්ත නිස්සරණංච මෙන්න මේ සත්තට්ඨාන කියන මෙන්න මේ කුසලයේ තියෙන අය විතරයි භික්ෂුවක් වන්නේ. මේ රෙදිමාරු කළා මේ දාලා එහෙම භික්ෂුවක් වෙන්නේ අපි අද සම්මුතිය තුල කතා කරනවා භික්ෂුව කියලා. සම්මුති පැවිද්දත් අපි කතා කරනවා. නමුත් සැබෑ ලෙසම භික්ෂුව කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන. එහෙනම් සත්‍ය ඥානය තියෙන්න ඕනේ. මේ සත්‍ය ඥානේ ඇති උටයි කෘත්‍ය ඥානෙ තියෙන්නේ. නැතුව කරන්න දෙයක් බුදුන් වහන්සේ පනවන්නේ නැහැ දර්ශන ධර්මයේ දන්නේ නැතුව. එහෙනම් පස්වග තවුසන්ට බුදුන් වහන්සේ මුලින්ම මේ ධම්සක් පවතුම් සූත්‍රය තුල දේශනා කරන්නේ අන්නේ බුද්ධ දර්ශනයයි. අන්නේ බුද්ධ දර්ශනය තමයි අද සමාජයේ ගිලිහිලා තියෙන්නේ. ඒ යෝනිසෝ මානසිකාරෝති කියන එකෙන් අපිට පේනවා පේනනවා මේ භූමිජ තෙරුන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ කාරණාව. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයේ වැරදි වැරදි සිහි කිරීම තුළ ඒ ඵල සමාධියකට පත්වන්නේ නැහැ. ඵල අධිගමයකට පත්වන්නේ නැහැ. එතකොට ඵල අධිගමයකට පත්වන්න හැකියාව තියෙන්නේ යෝනිසෝ මනසිකාරය තුළින් පමණයි. ඒ කියන්නේ සත්‍ය මෙනෙහි කිරීමෙන් පමණයි. ඒ එයයි මේ පලාදිගමනට හේතු වන්නේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ යමෙක් යම් සබ්‍රහ්මචාරී වරෙක් යෝනිසෝ මනසිකාරයෙන් මෙහෙවයි නම් අන්න පලාදිගමයකටපත් වෙනවා. ඒ එයයි මෙතන භූමිජ තෙරුන් වහන්සේ දේශනා කරන්නේ මේ ජයසේන කුමාරයාට රාජ කුමාරයාට. එතකොට මෙයයි බුද්ධ වචනේ කියලා මේ භූමිජ තෙරුන් වහන්සේ වදාළනවා. එතකොට මෙන්න මේ යෝනිසෝ මනසිකාරෝති කියන එක තමයි මේ මොහොතේ ඔබටත් තියෙන වැදගත්ම කාරණාව. මේ නිවන් මඟ සාක්ෂාත් වෙන්නේ යෝනිසෝ මනසිකාරෝති තැනින් පමණයි. අනේ වෙනුවෙන් තමයි බුදුන් වහන්සේ පස්වක තවුසන්ටත් යෝනිසෝ මනසිකාරය සඳහා තමයි ඔය පැහැදිලි කරන්නේ පුබ්බේ අනුසුතේස් ධම්මේසු කියලා මේ ධම්සක් පැවසුම් සූත්‍රය. මේ බුදුන් වහන්සේ ලෝකයට එළි කරන බුද්ධ දර්ශනේ. අද මිත්‍යා දෘෂ්ටික බෞද්ධ සමාජයක අපි ඉන්නේ. පැහැදිලිව. ඒක ඔබට හැම පැත්තෙම දකින්න ලැබෙනවා. මේ මිත්‍යා දෘෂ්ටික බෞද්ධ සමාජයේ පිරිහීම කොයිතරම්ද කියලා. ඒවා අපි දිගින් දිගට ඔබට පැහැදිලි කරලා තියෙනවා. දේශනා විශාල ප්‍රමාණයක් ඒ වෙනුවෙන් අපි දියත් කරලා තියෙනවා. ඔබව දැනුවත් කිරීම සඳහා ඔබගේ සියලු දුකින් ඔබේ මිදෙන්නේ නැහැ ওই දෘෂ්ටියේ ඉන්න තාක්කල්. දෘෂ්ටිවල ඉර වෙලා ඉන්න තාක්කල්. ඔබ සම්මා දිට්ඨියට එන්න ඕනේ. සම්මා දිට්ඨිය ඔබට හමුවන්නේ නැහැ මේ ධර්මයේ තුල තියෙන මේ දර්ශන අවබෝධයෙන් තොරව. වේ සත්‍ය ඥානය අවබෝධිනුයි සිද්ධවන්නේ. ඒ බුදුන් වහන්සේ පවසන්නේ ආනන්දේ හිමාලය පර්වතයේද ලොකු මේ අතේ තියෙන ගල් කැටයේද ලොකු කියලා. ස්වාමීනි හිමාලය පර්වතේ කොයිතරම් විශාලද මේ අතේ තියෙන ගල් කැටයෙන් නොසල කීයක තරම් කුඩයි ස්වාමීනි. මෙතනින් ඔබට වැටහෙනවා මේ බුදුන් වහන්සේ එතනදී දේශනා කරන සාදු සාදු ආනන්දේ මේ බුද්ධ දර්ශනය යමෙක් අවබෝධ කරයිද ඒ හිමාලය පර්වතය වගේ සසර ඕගේට වැටෙන තියෙන ඒ හේතු නැති වෙනවා ආනන්දය කෙලෙස් නැති වෙනවා කියලා. ඒ සසර ඕගේම මිදෙනවා ආනන්දය මෙන්න මේ අතේ තියෙන ගල් කැටේ වගේ බොහොම ටිකයි කෙලෙස් ඉතුරු වෙන්නේ කියලා පෙන්නනවා. ඒකයි නියත සම්බෝධි පරායනයි කිව්වේ. නියත සුගති පරායනයි කියවන්නේ එතනින්. ඒතර මෙතන අපි හොඳින් දකින්න ඕනි මේ තැන. මේ බුද්ධ දර්ශනය සමාජයට ගිලීලා තියෙන්නේ. අද ඔබ දන්නවා මේ පුදුමාකාර විදිහට එක එක මත ඉදිරිපත් කරනවා. භික්ෂුන් වහන්සේලා විදිහට මේ දේ සිද්ධ වෙනවා. නොදැනුවත්කම වෙන්න ඕනේ. ඒ නොදැනුවත්කමටයි සිද්ධ වෙන්නේ. ඔව් අපි දන්නවා මේ සෑහෙන කාලයක් දීර්ඝ කාලයක් මේ ධර්මයේ සැඟව ගිය යුගයක් පසු කරලා අපි එන්නේ මේ සියවස් ගණනාවක් අපි වහල් සමාජයක් විදිහට චෛත්‍ය වෙහෙර විහාර කුඩු කරලා භික්ෂුන් වහන්සේලා සමූල ඝාතනය කරලා උපසම්පදාවක්වත් අපිට ඉතුරුනේ නැහැ. ඊට පස්සේ බුරුමෙන් ගෙනාව චාරිත්‍ර ටික. මේ චාරිත්‍ර ටික තමයි අද සම්මුති පැවිද්ද හදාගෙන ඉන්නේ. නමුත් අපිට ධර්මයේ ඉස්මතු වෙලා නැහැ. ඒක අපි දන්නවා ටිකෙන් ටික තමයි දැන් ඉස්මතු වීගෙන එන්නේ. දන්නවා මේ ත්‍රිපිටකය වුණත් බුද්ධ ජයන්ති ත්‍රිපිටක මේ මුද්‍රණය වෙන්නේ 1984 ප්‍රේමදාස මහත්තයාගේ යුගයේ. එතකොට එතන ඉඳන් තමයි මේ අපිට මේ දැන් එන මේ ගමන තුල පන්සල් වල තියෙන කෝවිල් ටික නැති කරන්න කියලා බුදුන් වහන්සේ සෝමහාමුදුරුව සෑහෙන ක්‍රියාවලියක නියලුණා. සෑහෙන වීරයක් ගත වෙන්නේ මේ පන්සල් වල තියෙන කෝවිල් ටික අයින් කරන්න ඕනේ කියලා. මේ ගාන දෙවියෝ විෂ්ණු දෙවියෝ මේ මේ ස්කන්ධ සාමි කියලා මේ මේ මේ මේ ඇවිල්ලා Hindu ආගමෙන් අර ඉන්දියාවේ රජ රජවරු ඉන්දියාවේ බිසවරු ගෙනල්ලා ඒ අයට වන්දනා කරන්න පන්සල ඇතුලේ හදපු කෝවිල. අදරත් ඒ ගෙනියනවා. ඒක තමයි අද බුදු මේ බුද්ධ ධර්මයේ තුල ඒ නිවන් මාර්ගට පිරිසුද්ධ සද්ධර්මයට තියෙන විශාලම හානිය. මේක මේ යුගයේ ඔබට දකින්න ලැබෙනවා. දුන් අල්ලාල ඔබ දන්නවා නූල් ගැට ගහ මේ ශෝස්ත්‍ර කියමින් මේ යන්නේ සමහර අය හිතන් ඉන්නවා මේකයි බුද්ධාගම කියලා ආමිසේ ඕක කරන්නේ. ওই Hindu අය කරපු දේ කරන්නේ. ඒ විදිහට මේ අය කෝවිලුත් යනවා. ඒ විදිහටම බාරහාරත් වෙනවා. බුදුන් වහන්සේ මේ සේනම් ප්‍රතික්ෂේප කරපුවා. මේ මිත්‍යා දෘෂ්ටිය බෞද්ධ ලේබල් එක යටතේ බෞද්ධ නාමයෙන් අද ඊටාම ප්‍රචලිතව කෙරෙනවා. බොහොම ටික දෙනයි ඉන් මිදිලා ඉන්නේ. බොහෝ අයට තේරෙන්නේ නැහැ මේ බුදුන් වහන්සේ ලෝකෙට එළි කරපු ධර්මයවත් දන්නේ නැහැ. නම ඇහුවොත් බෞද්ධ. උපැන්න සාතිකේ නම තියෙනවා. යෝනිසෝ මනසිකාරෝති කියන එකක් එතන නැහැ. අන්න අයෝනිසෝ මනසිකාරෝති. අන්න සිහිනුවණින් නෙමෙයි මේ කටයුත්ත කෙරෙන්නේ. ඒ අයට ඇත්තටම කිව්වොත් දුකින් මිදීම සිද්ධ වෙන්නේ නැහැ. නියත වශයෙන්ම දුගතියටයි වැටෙන්නේ. ඒ නියත වශයෙන්ම දුගතියට වැටෙන බව ධර්මය අපිට හමු වෙනවා. මල්ලිකා දේවිය අසිදිසි මහා දාහනේ දෙනවා. ඒ දුගතියටයි වැටෙන්නේ. අශෝක අධිරාජ්‍ය 84000ක් වේර විහාර හදනවා. ඒ දුගතියටයි වැටෙන්නේ. මේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ නොදන්න කමයි. මෙතන ඇත්තටම කිව්වොත් බාහිර ඇත්ත කරගන්න නිසා තමයි අපි ඔය හැමදේම බාහිරින් තියනවා කියලා හිතාගෙන ඒ හැමදේම වෙන්නේ කරන්නේ. ඒ නිසයි දුගතියට වැටෙන්නේ. ඇත්තට මෙහෙම දෙයක් නැහැ. ඇත්තට මේ ධර්මයේ දැක්කොත් එතන ආත්මයක් නැහැ. ආත්ම කතාවක් නැහැ. මෙන්න මේ අනාත්ම ධර්මය අවබෝධ කළොත් අන්න සෝතාපන්නයි කියනවා. අන්න විසාකාව අවුරුදු 7න් සෝතාපන්නයි. මේ ධර්මය අවබෝධ කරගෙන ඔබ මොනවා කළත් ඔබ සුගතියකට වැටෙනවා. ඒකට හේතුව ඔබ සත්‍ය දකිනවා. සත්‍ය අවබෝධය තුළ ඔබ බාහිර දෙයක් නැති බව දකින තුළ විනේය ලෝකේ අවිද්‍යාව දෝමනස්සාන කියන තැනයි ඉන්නේ. එහෙනම් විනේය ලෝකේ ලෝකයක් නැති බව දකින කෙනාට ලෝකේ බල ගැන්වෙන්නේ නැහැ. අන්න කලලක සකස් වෙන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසුයිනීය ගේදං නහි ජාතු ගබ්බසෙයුම් පුනරති කියවන්නේ නිසයි. මේ දිට්ඨිය ගැන බොහෝ අය දන්නේ නැහැ. සමහර අය හිතනවා මේ එන අරමුණ දකින්න එකයි සම්මා දිට්ඨිය කියලා. ඒ එයයි දර්ශනේ කියලා හිතනවා. අන්න ඒ කෙනා හිතනවා ඊට පස්සේ ආ ඒ තමයි දස්සනේ සම්පන්නෝ ඒක හිතනවා දිට්ඨිං චරුපගම්ම සීලවා දස්සනේ සම්පන්නෝ කාමේසු විනීය ගේදන්නයි ජාතු ගබ්බසේයම් පුනරති කියලා. නෑ ඔබට වැරදිලා. ඔබ බොළඳ තැනකින් දකින්නේ. මිත්‍යා දෘෂ්ටිකයත් කියනවා මේ සිත දකිනවා කියලා. මිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙනත් මේ සිතක් ඇති වෙනවා නැති වෙනවා කියලා කියනවා. අන්‍යාගමිකිනුත් ඒසේ කියනවා. නෑ. මේ සිත ඇති වෙනවා නැති වෙනවා දැක්ක කියලා නිවන් දකින්නේ නෑ බුද්ධ දර්ශනේ දන්නේ නැත්තම්. බුද්ධ දර්ශනය තුල තියෙන්නේ සිත ඇති වෙනවා නැති වෙනවා කියන එක අන්‍යාගමිකයොත් දන්නවා. ඒක නෙමෙයි. ඒක නෙමෙයි බුද්ධ දර්ශනේ. බුද්ධ දර්ශනේ නම් මෙතන ආත්මයක් නැති බව දැකීමයි. මෙතන ආත්මයක්ද අනාත්ම ධර්මය හමු වෙන්න ඕනි. ඒ තාක්කල් ඔහු මිත්‍යා දෘෂ්ටිකයෙක්. අවිද්‍යාවේ ඉන්නේ. ඇයි කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙනයි ඉන්නේ. බාහිර තියනවා කියලා හිතාගෙනයි ඉන්නේ. ඒ තාක් අවිද්‍යාව භූමියේ සම්මා දිට්ඨියක් නැහැ කිව්වේ අන්නේ නිසයි. අන්න යෝනිසෝ මනසිකාරෝති කියන මෙන්න මේ වචනේ තුල ඵල අධිගමේ ලබනවා නැත්නම් ඵල අධිගමනේ ලබන්නේ නැහැ කියලා කිව්වේ මෙන්න මේ ආත්ම දෘෂ්ටියේ ඉන තාක්කල් මිත්‍යා දෘෂ්ටිකයි ඵල අධිගමයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ආත්ම දෘෂ්ටියේ ඉන්නකම් බාහිර ලෝකයක් තියෙනවා කියලා ගත්ත කම්ම මිත්‍යා දෘෂ්ටිකයි. ඇත්තටම කිව්වොත් අපි මේ ශබ්දය කියන දේ අපේ මේ කනේ කන සංකපටලයේ හෙල්ලෙන එක නම් වර්ණය කියන්නේ මේ අපිට මේ ඇසේ තියෙන යෂ්ටි සෛල කේතු සෛල වල ස්වභාවය නම් අපිට බාහිරෙන් හම්බ වෙන්නේ නැහැ. ඔබේ ඇස් අන්ධ නම් ඔබට කොහෙන්ද වර්ණ ලෝකයක්? ඔබේ කර්ණ සංක පටලේ සිදුරු වෙලා නම් හෙල්ලෙන්නේ නැත්නම් ඔබට කොහෙන්ද ශබ්ද ලෝකයක්? මේ ශබ්දය එළියේද තියෙන්නේ නැහැ අපි හදාගෙන තියෙන්නේ. මේ වර්ණය එළියේද තියෙන්නේ නැහැ අපි හදාගෙන තියෙන්නේ. අපි හදා ගන්නවා කිව්වට මේ වාචිතය තුළ හදා ගන්න එකක් නෙමෙයි එය ඇත්තටම සිද්ධ වෙන සබහා දහමෙම න්‍යායක්. මේ වචන සේරම බොරුවක් වෙනවා. අපි ඒක ඔබට පෙන්වුවා. මේ දේශනාව අධ්‍යයනය කරන හැමෝටම නිර්මල ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා. සමාජයේ තියෙන සියලු දෘෂ්ටි කුඩු වෙලා යනවා. ඇත්තම කිව්වොත් මේ මග යන ඒ මහ පොළවේ පස් වගේ මේ මිත්‍යා දෘෂ්ටියේ වැටෙනකොට නියපොත්තට ගත්ත පස් ටික වගේ බොහොම ටික දෙනෙක් සුගති පරායන වෙනවා. ඒ සියලු දුකෙන් මිදෙනවා. ඉතින් මේ ඇස් ඇත්තෝම දකිත්වා කියන්න සුදුසුයි. ඒ කියන්නේ බුදුන් වහන්සේ පස්වග තවුසන්ට දේශනා කරපු පුබ්බේ අනුසුතේ ධම්මිසු කියන පෙරණැසු විරු දහම තුල අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පේනනවා. සාස්වතයත් උත්තේජයත් කියන වචන දෙකෙන්. ඔබේ වචන දෙක නිසා එක ගලප ගන්න බැරුව ඉන්නවා. හැබැයි සාස්වතයත් උත්තේජයත් කියන්නේ ඇත නැත අන්තවලින් මිදුණු දහමක්මයි. මොකද්ද මේ කියන්නේ? දෙයක් කියලා ගත්තොත් තියනවා කියලා එක ඇත ඇත නැත අන්තවලට අයිති වෙනවා. හැබැයි දෙයක් කියලා දෙයක් නැත්තම් අතනත අන්ත වලින් මිදෙනවා. අපි හිතන දේවල් බාහිර නැති බවයි මේ කතාව. අපි සිතන්නේ. අපි හිතනවා මේ පුටුව, මේ මේසිකි, මේ ඇඳ, මේ අඹගා, මේ නාගා. අඹගා කිව්වේ නෑ අඹගා කියලා. නාගා කිව්වේ නෑ නාගා කියලා. ඔබ දන්නවා මෙතන විදේශිකයෙක් හිටියොත් ඔව් ඉංග්‍රීසි ජාතිකයෙක් නම් ඔහු කියන්නේ ටේබල් චෙයා වෙනින් શબ્ද. චීන ජාතිකයෙක් හිටියොත් චාන් චීන් කියලා වෙනින් શબ્ද. ඒ වගේම ඉන්දියන් ජාතිකයෙක් හිටියොත් තවත් શબ્ද දානවා. මේ શબ્දේ කියන්නේ භාෂාව කියන්නේ සත්‍යයක් නෙමෙයි. එහෙනම් එළියේ මේස පුටු ඇඳන් කියලා දෙයක් නැහැ. ඒ ශබ්ද වර්ණ එකතු වුණු දෙයක් තියෙනවා කියලා ගත්ත කම්මයි ආත්ම දිට්ඨිය. දෙයක් තියෙනවා නම් එතන ඒකමයි ආත්මයක් කියන්නේ. ඒ දෙයක් බවට දැනෙන දැනීමයි ආත්මීය දැනීම. බොහෝ වැටහෙන්නේ නැහැ මේ යාරූපේ නන්දී තදුපාදානම් බහෝ කියපු මෙන්න මේ ධර්මපරයය. මෙතන අභිනන්දති අභිවජති අජ්ජෝසාය තිට්ඨති කියන එක තියෙනවා. ඒ බැස ගන්නවා කියන එකයි. ඒ අරමුණේ බැස ගන්න. ඒ අරමුණේ අරමුණේ මේ බල ගැන්වෙනවා කියන එකයි. අභිනන්දති අභිවජති අජ්ජෝසාය. මෙතන පෙරපසු නොවි සිද්ධවන සිද්ධිය. එතනමයි තණ්හාව දෙයක් කිව්වොත්, එතනමයි ඇලීම, එතනමයි වටිනාකම, එතනමයි තණ්හාව, එතනමයි උපාදාන, එතනමයි ජාතිය. එහෙනම් දෙයක් කියලා දැනෙන තැන මේ පුංචි දරුවට ඒ තිබුණ නැති බව. ඒකයි අපි පෙන්වන්නේ පුබ්බේ නවාසානුසය ඥානෙ නැතුව පෙරසිට කදපිලුවේ දකින් නැතුව ඒ යට ගිය දවස අපේ හිතේ තිබුණා සුදුරෙදි කඩක් කියන තැනට ගියේ නැතුව අන්නේ සුදුරෙදි කඩ කිල්ටු වෙන හැටි දන්නේ නැතුව අන්න එයාට යෝනිසෝ මානසිකාරතව කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ත්‍රිවිද්‍යා නැතුව කිසි කෙනෙක් නිවන් දකින්නෙත් නැහැ. සමහර අය මේ කෑල්ලෙන් කෑල්ල අල්ලගෙන තනින් තනින් අල්ලගෙන හිතන් ඉන්නවා ආ මේ සිත ඒ අතීත සිත මේ සිත අනාගත සිත දැන් මේ සිත වර්තමාන සිතේ දැන් අතීතයේ ගිහිල්ලා ඉවරයි අනාගතයේ ගිහිල්ලා ඉවරයි දැන් මෙතන නිවන් දකි කියලා. එහෙම දෙයක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒකට හේතුවත් මේ යෝනිසෝ මනසිකරෝති කියන එක නැතිකමයි. අද මේ උත්සාහ කිරීම අපි අගය කරනවා. දැන් මේ දේශනා අහනවා ගොඩක් අය. භික්ෂුන් වහන්සේලා පව අහනවා ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා පව ඔවුන්ගේ වැරදි හදා ගන්න උත්සාහ කරනවා. ඔවුන් මේවා අධ්‍යයනය කළා. ඔවුන් ඒවා ඔවුන්ගේ දේවල් විදිහට කියන්න උත්සාහ කරනවා. ඒ ඔබගේ ලාභ කීර්ති ප්‍රශංසා ලැබීමේ ඒ ඒ තියෙන තණ්හාවේම තවත් එක් කොටසක්. ඒ ඔබගේම ආත්ම දෘෂ්ටිය තුලයි සිද්ධ වෙන්නේ. නමුත් ඔබගේ ආත්ම දෘෂ්ටිය ගිලිහුණු තැන ඔබේ ආර්ය භූමියට ප්‍රවේශ වෙයි නම් ඔතන කෙනෙක් නැති බව දකිනවා. නාම රූප වලින් ඔබ ඉවත් වෙනවා. අන්න එදාට ඔබ ඔය ඔබව ඉස්මතු කරගෙන කියන දහමක් නෙමෙයි කියන්නේ. කෙනෙක් පුජ්‍යලයක් මුදුන වෙන්න දඟලන දහමකුත් නෙමෙයි කියන්නේ. සත්‍ය ධර්මයක් ලෝකෙට හෙළි කරනවා. ඒ තුල ආත්ම කතාවක් නැහැ. සත්ත්ව පුජ්‍යල කතාවක් නැහැ. නාම රූප කතාවක් නැහැ. Tamange රූපේ දාගෙන දඟලන්න උත්සාහ කරන්නේ නැහැ. මම රහත් කියලා බැබලෙන්න උත්සාහ කරන්නේ රහතුන් ගිය මග කියලා මගක් නොදන අය රහත් මගක් ගැන කතා කරන එක නවතිනවා. අන්න එදාට නිර්මල ශ්‍රී සද්ධර්ම එළියට එනවා. ඒතාක් ඔබ ඉන්නේ අර ලිම් මැඩියා ඉන්නා වගේ ඔබ තාම මේ සත්‍ය අවබෝධයක් නැති නිසා ඔබට ප්‍රසාරිත මනසක් නැහැ. ඔබට මේ සත්‍ය හෙලි කරගන්න බෑ. නමුත් ඔබ උත්සාහ කරන අනිත්‍ය අතර පිබිදෙන්න මේ සත්‍ය අවබෝධ වගේ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සත්‍ය අවබෝධ කළාම කෙනෙක් හමු වෙන්නේ නැහැ. කෙනා නැතිවීමමයි සත්‍ය අවබෝධය තුළ සිද්ධ වෙන්නේ. එහෙමනම් කාවද ඉස්මතු කරන්න? ඉස්මතු කරන්න කෙනෙක් නැහැ. ඔබ බලන්න අපි නාමයක් දාන්නේ අපි රූපයක් දාන්නේ නැහැ. අපි කෙනෙක් ඉස්මතු කරලා නැහැ. ඇයි ඒ? අපි කියනවා ආර්යයන්ව සමානයි කියලා. ආර්ය භූමිය දෙන්නෙක් නැහැ කියනවා. ආර්ය භූමිය දෙන්නෙක් නැහැ කියන්නේ එක්කෙනෙක් ඉන්නවා කියන එක නෙමෙයි. ආර්ය භූමියේ සත්‍යේ පුජ්‍යලයක් නැහැ. සියල්ල සමානයි. ඔකට කියන්න පුළුවන් ඔබේ මේ භාෂාවේ අනුවණන් සබහා දහම බවටපත් වෙනවා කියලා. නමුත් එහෙම දෙයක්වත් නැහැ. ඒ තරම් මේ නිර්මලයි. ඉතින් අන්න එතනයි යෝනිසෝ මනසිකරෝති කියලා කිව්වේ. මෙන්න මේ අනාත්ම ධර්මයේ හමුණු කෙනා අන්න යෝනිසෝ මනසිකරෝති කියන තැන ඉඳගෙන මෙන්න මේ අන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මේ මේ සබ්‍රහ්මචර්යාවේ යෙදේ නම් ඵල සමාපත්තියට වැටෙනවා කියලා ලැබෙනවා කියන මේ භූමිජ තෙරුන් වහන්සේ මේ මේ ජයසේන රාජකුමාරයාට දේශනා කරනවා. ඒතර බුදුන් වහන්සේ බැහැ දැකලා මේ භූමිජ තෙරුන් වහන්සේ මේ කාරණාවම මේ කියපු දේ හරිද කියන එක සනාත කරගන්න මේ කාරණා බුදුන් වහන්සේට පැහැදිලි කරනවා. වහන්ස කිම මෙසේ දේශනා කිරීම දැන් බුදුන් වහන්සේට ඒක පවසනවා. එවං පුට්ඨෝ එවං ව්‍යාකර ව්‍යාකර මනෝ උත්තවාදී දැන් භගවතෝ හෝමි නච භගවන්තං අබුතේන අභව්විකාමි එතකොට මම භාග්‍යවතුන් වහන්සේට අභව්‍යයෙන් චෝදනා කළා වෙනවා මේ කාරණාව මගේ අතින් වරදක් සිදු වුණා නම් කියන එක මෙන්න මේ භූමිජ තෙරුන් වහන්සේ බුදුන් වහන්සේගෙන් සමාව ආයදීන්නාසේ ඒ වරදක් නම් සමාවෙන ස්වාමීනි කියන ආකාරයට මෙතනදී කාරණා ඉස්මතු කරනවා. මෙන්න මෙලෙස පැවසුවා කියලා මේ සිද්ධිය කියනවා. කිව්වම බුදුන් වහන්සේ මෙලෙස ඊට පිළිතුරු දෙනවා භූමිජ ඒකාන්තයෙන් තොපි මෙසේ විචාරණ ලද උනම් ඒ ප්‍රකාශ කරන්න උනම් උක්ත ආදී ඒසේමය මට අභූතයෙන් නොකරන්නාය චෝදනා නොකරන්නාය ධර්මයට අනුගතය. එතකොටද මෙසේ ප්‍රකාශ කිරීම එතකොට කරන්නා වූ යම් කිසු එතකොට බුදුන් වහන්සේ මේ සනාත කරනවා. බුදුන් වහන්සේ පිළිගන්නවා. බුදුන් වහන්සේ ඒ භූමිජ තෙරුන් වහන්සේ දේශනා කරපු කාරණාව සත්‍ය බව ප්‍රකාශ කරලා එමයි මහණෙනි කියන්නාසේ එය අනුමත කළා ඊට පස්සේ ඊට තවත් බුදුන් වහන්සේ උපමා ගෙනහා දක්වනවා. එතකොට බුදුන් වහන්සේ එතනදී මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. භූමිජ මිත්‍යා දෘෂ්ටික වූ මිත්‍යා සංකල්ප ඇති මිත්‍යාවක් ඇති මිත්‍යා කර්මාන්තය ඇති මිත්‍යා ආජීව ඇති මිත්‍යා වායාම ඇති මිත්‍යා ස්මූර්තිය ඇති මිත්‍යා සමාධිය ඇති යම් කිසි මහාන කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඇද්ද ඔහු ආසා කර හෝ ආසා නොකොට හෝ බඹසර කෙරෙත් නම් ඒ ඵල සම අධිගමයට අභව්‍ය සිදුවන්නේ නැහැ භූමිජයන කියලා. අනාසා ආසව නොකටත් ඒ බඹසර වැඩයිද ඒත් සිදුවන්නේ නැහැ කියන එක අභව්‍යයි කියන එක බුදුන් වහන්සේ පැහැදිලි